මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආදි වස්න විශීලයේ සමාදන් වෙන নমස්කාරය කියන්නේ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 द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि सङ्घं शरणं गच्छामि සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 නොචාවචං පණ්ඩිතා දස්සයන්ති සදහවත් පින්වතුනි සැප දුක් දෙකේදීම මධ්‍යස්තව සිටීමේ දුර්ලභ උපේක්ෂා ගුණය බුද්ධ චරිතයෙන් අපට ලැබෙන වටිනා ආදර්ශයක් සැපෙහිදී උඩඟු වීමත් දුකෙහිදී දීන වීමත් සමාජයේ නිතර දකින්න ලැබෙන දුර්වලතාවක් ඒ දෙකේදීම මධ්‍යස්තව සිටීම පඬිත ලක්ෂණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවස්ථාවක් තමයි මේ අපි ඉදිරිපත් කරන්නේ මේ ගාථාවෙනුත් මේ නිදාන කතාවෙනුත් අලුත් අවුරුද්දක් ආරම්භ කරන මේ පින්නතුන්ට මේ දුරුතු පොය දවසේ තමන්ගේ ජීවිත ජල් දර්ශනයට උපකාර වන යම් යම් කාරණා මතු කර ගන්න පුළුවන් වේ කියලා අපි හිතනවා මේ මාතෘකා කළ ගාථා බුදුරජාන් වහන්සේ දේශනා කර වදාළේ ජේතවනාරාමේදී 500ක් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන්ුයි. නමුත් ඇත්ත වශයෙන් මේ කතාවට අදාළ මූලික සිද්ධිය වේරංජාවේදී සිදු වුණු එකක්. බුදුරජාන් වහන්සේගේ සම්බෝධියෙන් වැඩි කල්යන්ට කලින් 500ක් භික්ෂුන් වහන්සේලා සමගම බුදුරජාන් වහන්සේ වේරංජාවේහි නලේරු කියන කොසඹගස මුල වැඩ වාසය කළා. ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ සමග සාකච්ඡාවට පැමිණි එක්තරා වේරංජ කියන නම ඇති බ්‍රාහ්මණයෙක් දීර්ඝ ධර්ම සාකච්ඡාවකින් වාද විවාද විදියේ ධර්ම සාකච්ඡාවකින් පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන තුන් රුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වෙමින් ඒ අවස්ථාවෙම ඉදිරියට තියෙන වස් කාලයේ වස් විසීමට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලා 500 නමකට ආරාධනා කළා. එහෙම ආරාධනා කළාට මොකද යම්කිසි ආසනාවන්ත සිද්ධියක් නිසා වංශාන්ත හේතුවක් නිසා මේ වේරංජ බ්‍රාහ්මණයාට අමතක වුණා සංඝයා වහන්සේලාට උපස්ථාන කරන වස් කාලය තුල ඒකම වේරංජාවේ දුර්භික්ෂ කාලයක් තිබුණා ඉතින් මේ උත්තරාපතේන් අශ්ව වෙළඳුන් 500ක් අශ්වයන් සමග යන අතරේ මේ වේරංජාවේ අවස් කාලය ගත කරන්න පැමිණිලා හිටියා. සංඝයා වහන්සේලාට ඉතින් අර බ්‍රාහ්මණයාගෙන් ඒ උපස්ථාන ලැබෙනකොට පින්ඩපාතේ හැසිරিলা වේරංජාවේ දුර්භික්ෂය කොයිතරම්ද කීතොත් කිසිවක් ලැබුණේ නැහැ පින්ඩපාතේදී. අන්තිමට ඒ ඒ අස්පෙලෙන්දන් සූදානම් කළා තිබුණා. යවහල් පතපත සංඝයා වහන්සේලාට පිරිනමන්න. ඉතින් ඒ අස්ව මණ්ඩලයට පැමිණිලා සංඝයා වහන්සේලා යවහල් පත බැගින් ලබාගෙන ගිහිල්ලා ඒවා වංගෙඩි විලාලා කොටලා උඩු කරලා බුදුරජාණන් වහන්සේට පිළිගන්වමින් ඒවා වළඳුවා ඒ තුන් මාසය තුල බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මොකද්ද ආනන්ද අර වංගෙඩියක මොල් ගහවදින සද්දේ කියලා ඇහුවා බොහෝ විට බුදුරජාණන් වහන්සේ නොදැන නෙවෙයි මේ ප්‍රශ්න අහන්නේ හේතුව දැනගෙන නමුත් යම් කිසි ධර්ම කතාවක් හෝ විනය නීතියක් හෝ පණවන්න ඕන නම් බුදුරජාණන් වහන්සේකට ඒකට අවස්ථාව ඉදිරිපත් කිර ගැනීමට යම් ප්‍රශ්නයක් අහනවා දැන් මේ වෙලාවෙත් එහෙමයි හිතන්න තියෙන්නේ ඒ මොකද මොහොල්හඬ කියලා ඇහුවාම ආනන්ද දැන් වහන්සේ කාරණේ ප්‍රකාශ කළා වෛරංජ බ්‍රාහ්මණයාගෙන් උපස්ථානය නොලැබෙන නිසා පින්දපාතේ වඩිනකොට මේ නොලැබී අන්තිමට මේ යවහල්පත් දෙකින් ලැබෙන බව හිම ඒ කාරණේ කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ එක්තරා කෙටි පාඨයක් ප්‍රකාශ කළ බොහොම ගැඹුරු අර්ථවත් ආනන්දය සාදු සාදු ආනන්ද සත්පුරුෂ වූ නුඹලා විසින් දිනන ලදී. විජිතම් කියන වචනේ සඳහන් වෙනවා දිනන ලදී. නමුත් පස්චිම ජනතාව හැල්සාල් බතටත් අවමන් කරනවා ඇති. පස්චිම ජනතාව පස්චිම ජනතාව කියන්නේ අනාගතයේ පහළ වෙන සංඝයා වහන්සේලා හැල්සාල් බතට පවා නිගරු කරනවා ඇති. දැන් සත්පුරුෂ වූ නුඹලා විසින් දිනන ලදී කියලා කිව්වේ අපිට හිතාගන්න තියෙන්නේ අර ලෝභ ධර්මයක් ඒකම දුර්භික්ෂයත්. මේ දෙකම ජයගත්තා මෙන්න මේ අල්පේච්ඡ ප්‍රතිපදාව තුලින්. ඉතින් කොහොම නමුත් ඒ වස් කාලයේ අවසානයේදී බුදුරජාන් වහන්සේ ආනන්ද ස්වාමීන් කියනවා අපේ සිරිතක් තියෙනවා බුදුරජාණන්ගේ සිරිතක් තිබෙනවා යම් තැනක වස් විසුවනම් ඊට ආරාධනා කළ ඒ දායකයාට ධම්මල තමයි ජනපද ජාරිකාවේ වැඩම කරන්නේ කියන ආනන්ද හඳුරුත් එක්ක වේරංජ බ්‍රාහ්මණයාගේ නිවසේට වැඩම කරලා වේරංජ බ්‍රාහ්මණයාට කිව්වා බ්‍රාහ්මණයා ඔබගේ නිමන්ත්‍රණය පරිදි අපි වස් කාලය ගත කළා. දැන් අපි ජනපද චාරිකාව යන්නයි සූදානම් වෙලා ඉන්නේ කියලා ඒක දන්වන්න යාවි කියලා. ඔන්න එතකොටයි වේරංජ බ්‍රාහ්මණයාට කාරණේ මතක් වුණේ. එතකොට කියනවා ඇත්ත තමයි අභවත් ගෞතමීනි. මම ආරාධනා කළා තමයි. නමුත් ඒ වගේම මට දාන වස්තුව නැති නිසාවත් දෙන්න අකමැති නිසාවත් නෙවෙයි මොකද්ද මොකද්ද දෙයක් වෙලා තියෙනවා. මා හිතන්නේ මේ ගිහිගෙයි තියෙන වැඩ කරදර රාජකාරී බොහෝ කටයුතු නිසා මේක අමතක වෙන්නේ නැති කියලා ඒකට හිලව් වෙන්නේ සිඹේරංචි බ්‍රාහ්මණය බොහොම ශ්‍රද්ධාවෙන් ඊළඟ දවසට නිමන්ත්‍රණය කළා හොඳට දානමාන දුන්නා. ඉතින් මේන් පස්සේ බුදුරජාන් වහන්සේ අනුපිළිවෙලින් වැඩම කරලා නැවතත් සවැත් නුවරට පැමිණියා. ඒ අවස්ථාවේ සවැත් නුවර වාසීන් බුදුරජාන් වහන්සේ තුළු සංඝයා වහන්සේලාට ආගන්තුක දාන වශයෙන් විශාල දානයක් දුන්නා. ඉතින් ඊළඟට වෙදෙන සිද්ධිය දැන් මේ ගාථාව දේශනා කරන්න කෙනින්ම උපකාරණු සිද්ධිය මොකක්ද? ඒ ඒ වෙනකොට ජේතවනාරාමෙහි සංඝයා වහන්සේලා එක්කම වාසය කළා කියලා සඳහන් වෙනවා 500ක් උපාසකවරුන් බුදුරජාන් වහන්සේගේ බණ අසමින් තම තමන්ගේ ගෙවල් දොරවල් වල තිබෙන ඒ බඩු අමුදරුවන්ට පාර දීලා 500ක් උපාසකවරුන් ජේතවනාරාමේ නැවතිලා සංඝයා වහන්සේලාට දානි දෙනකොට ඒ ආහාරෙම නියම යපෙන විදියට පිළිවෙලක් තිබුණා කියලායි සඳහන් වෙන්නේ. ඒ වගේ මේ උපාසකවරුන්ට උපස්ථාන කරන අය මෙහෙකරුවන් වගේ ඒ අය ඒ හරියට අර ඉඳුල්පත් කන්නන් හැටියට මේ ධර්මයේ සඳහන් වෙන්නේ විඝාසාද කියන ඉඳුල්පත් කන්නන් හැටියට සංඝයා වහන්සේලාට මේ දාණය ඉඳුල්පත් වලින් යැපෙමින් සිටියා. මේ අර රසවත් ප්‍රණීත ආහාරය ලැබුණාම මේ අය මේ ඉඳුල්පත් කාලා තාමත්ම නොහික්මුණු ආකාරයට ගන්තරට ගිහිල්ලා හොඳ හැටි නිදාගෙන ඊළාට ගන්තරට ගිහිල්ලා මල්ලව පොර බදමින් නොයෙකුත් විකාර අනාචාර කරමින් විහාරයේ ගන්තරත් ওই විදිහට කලබල වගයක් ඇති කළා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා මොකද මේ කලබලය කියලා ඇහුවාම අත වශයෙන් සංඝයා වහන්සේලා අතර කතාවක් ඇති වුණා. සංඝයා වහන්සේලා නම් වේරංජාවේදිත් අර දුර්භික්ෂ අවස්ථාවේ උපාතාමත්ම ශාන්තන්දමින් ඒ අපහසුකම් දරාගෙන ඉඳලා මේ අවස්ථාවේ ප්‍රණීත ආහාර ලැබුණාම ශාන්තව සිටිනවා. නමුත් මෙන්න මේ දුර්දාන්ත පුද්ගලයින් මේ විදිහට හැසිරෙනවා කියලා ධර්ම කතා ධර්ම ස්වභාවික කතාවක් ඇති වුණා. බුදුරජාන් වහන්සේ දෙන්ට වැඩම කරලා ඒ කතාව ඇහුවට පස්සේ තමයි බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළේ එහෙම තමයි මහණෙනි හොඳ සත්පුරුෂයන් දුකෙහි සැපෙහිදීත් උස් පහත් බවක් නොදක්වා මධ්‍යස්තව සිටිනවා කියන අදහස දෙමින් මේ අපි කලින් මාතෘකා කළ ඒ ගාථාව දාලා සබ්බත්ථවේ සප්පුරිසා චජಂತಿ නකාම කාමා ලපයන්ති සන්තෝ සුඛේන පුට්ඨා අथवा දුඛේන නොචාවචං පණ්ඩිතා දස්සයන්ති සම්බත්ථවේ සප්පුරිසා චජಂತಿ හැම තැනකදීම සත්පුරුෂයෝ අතහරිත් අතහැරීම පුරුදු කරත් කියන එක හැම තැනකදීම. න කාම කාමා ලප්‍යන්ති සන්තෝ සන්තෝ කියන්නේ සත්පුරුෂයන්. ඒ සත්පුරුෂයන්ගේ සිරිත මොකද්ද? කාම කාමා කියලා කියන්නේ ඒ ආසාවන් නිසා ආසාවන් නිෂ්ඨා කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ලපයන්ති කියලා කියන්නේ ඉච්ඡාබස් කියන්නේ නැහැ. අනිත්‍ය සතුටු කරවන ඉච්ඡාබස් කියමින් හැසිරෙන්නේ නැහැ. ඊළඟට සුඛේන පුට්ඨා අथवा දුඛේන නොචාවචං පණ්ඩිතා දස්සයන්ති. පණ්ඩිතයෝ සැප වේදනාවෙන් හෝ දුක් වේදනාවෙන් හෝ ස්පර්ශ කරන කල කල්හි සැප දුක් විඳින අවස්ථාවේදී උස් පහත් බවක් උඩඟු වීමක් දීන වීමක් ආදියක් පෙන්눔 කරන්නේ නැත කියන එකයි මේ ගාථාවේ අදහස. ඒ වගේම මේ ගාථාව දේශනා කරන්නට කලින් බුදුරජාන් වහන්සේ එක්තරා ජාතක කතාවකුත් මේකට ඇඳලා පෙන්눔 කළා. අර කියාපු දුර්දාන්ත පුද්ගලයින් අතීතයේත් මේ විදිහට හැසිරුණාය කියලා වාලෝදක ජාතක කියන ජාතක කතාවකුත් ප්‍රකාශ කළා. ඒ ජාතකයේ අපි සැකමින් විතරක් මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා. ඒ කියන හැටියට අතීතයේ බ්‍රහ්මදත්ත රජ කෙනෙක් රාජ්‍ය කරන අවස්ථාවේ ඒ පසල් දනව්වක එහෙම නැත්නම් දේශ සීමාවක සතුරුවදුරු නිසා සතුරුවදුරු ඇති වෙලා මේ රාජ්‍යරෝ සේනාවත් එක්ක ගිහිල්ලා ඒ සතුරුවදුරු සමනය කරලා ආපසු ඇවිල්ලා එයින් ඒ යුද්ධ කටයුතු නිසා වෙහෙස වුණු අශ්වයින්ට අශ්වයින්ට සංග්‍රහ කිරීම වශයෙන් නියම කළා තමන්ගේ රාජපුරුෂයින්ට නිදි තනිකර මිදි මිරිකලා වතුර මිශ්‍ර කරන්නේ නැතුව මිදි මිරිකලා මිදි පැන් මේ අස්වෙන්ට පොවන්නේ කියලා. ඉතින් ඒවා කළා ඉවරුණාට පස්සේ මිදි මිරිකපුවේ මිදි රොඩු ඉතුරු වුණා. මේකට මොකද්ද කරන්න කියලා අහුවාම කිව්වා මේවා නැවතත් වතුරෙන් මිශ්‍ර කරලා අර අස්වෙන්ගේ බඩු බාහිර ආදී අරගෙන ගිය ආහාර ආදී අරගෙන ගිය කොටළුවන්ට පොවන්න කියලා. ඔන්න එතකොට ඒ කොටළුවන්ට ඒවා පෙව්වා. පෙව්වට පස්සේ ඒකෙන් මත් වෙච්ච කොටළුවෝ රජගෙදර ඒ අත මේ අත දුවමින් දඟලනුයින් මහා කරදර ගොඩක් ඇති කළා. ඉතින් රජුරෝ ඊළඟට මේ සද්දේ මොකද්ද කියලා අහුවාම දැනගෙන ඊළඟට මේ එතන කියන හැටියට අමාත්‍ය හැටියට හිටියේ බෝධිසත්වයන් වහන්සේ උන්වහන්සේ ප්‍රකාශ කළා එහෙම තමයි උසස් උත්පත්ති ඇති අශ්වයින් ආජානීය අශ්වයින් අර විදිහේ හොඳ නිදිජුෂ බීලත් නිස්සබ්දව ඉන්නවා නමුත් පහත් ජන්මයක් ඇති කොටලුවන් මේ විදිහට හැසිරෙනවායි මේ කසට පැන් බීලා කියලා ඒ ප්‍රකාශය ඒ විදිහට ඉදිරිපත් කළා ඉතින් මේකත් ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ ඒක උදාර්ශනයක් වශයෙන් පෙන්වන කළා තමයි මේ ගාථාව අදාළේ ජාතක කතාව වෙනම් කියන්නේ ඒ කොටලුවන් තමයි මෙන්න මේ කියාපු 500 දෙනා කියලා. ඉතින් මේ ගාථාව ආශ්‍රයෙන් අපිට හිතා ගන්න තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ මෙතන සබ්බත්වේ සප්පුරිසා චජන්ති හැම තැන්හිදීම සත්පුරුෂය අතහරිත් කියලා කිව්වේ අන්න අර ඒ සංඝයා වහන්සේලා අර ඊටාම දුෂ්කර අවස්ථාවේදී දුර්භික්ෂ අවස්ථාවේදී ඒවා ඉවසා දරාගෙන අල්පේච්ඡව ඒ කටයුතු කළා. ඒ වගේම න කාම කාමා ලපයන්ති සන්තෝ. ඒ ආසාවන් නිසා ගිහිල්ලා ඉච්ඡාබස් කිව්වේ නැහැ. ගොඩින්ම කියතොත් දැන් අර ඒ 509 කියන එක නමක්වත් වේරංජා බ්‍රාහ්මණය හම් වෙන්න ගිහිල්ලා කිව්වේ නැහැ. මේ දායක මහත්තයෝ ඔහේ ඔය අපට කෝ අපි වසිටෙව්වා නේද කෝ ඒ පොරොන්දුන හැටියට වැඩ නෑ නේද අර බුදුහාමුදුරුවෝ අන්න ජවහල් වළඳනවා කියලා ඔහොම ෆැමිලි කරන්න කියන එක හාමුදුරු කෙනෙක්. ඉතින් ඒක තමයි කියන්නේ අර ඒ සංඝයා වහන්සේලා අයව ඉවසාර දරාගෙන හිටියා. අන්න ඒකයි දිනීම. ඉතින් බුදුරජාණන් වහන්සේ අර විජිත කියන වචනේ යෙදුවේ මොකද කියනවා අපිට හිතා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන් අරම කවුරුවත් සංඝයා වහන්සේ කෙනෙක් ගිහිල්ලා එහෙම දායක මහත්තයාට කිව්වා නම් එහෙම පරාජිතයි. ඉතින් අන්න එක අපි කියනමක් ඉගෙන ගන්න ඕන සංඝයා වහන්සේලාගේ උතුම් ප්‍රතිපත්තියට ප්‍රශංසා කිරීම වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ ගාථාවත් වදාළේ නමුත් අනාගතය පිළිබඳ යම්කිසි අනාගත වාක්‍යයක් වශයෙන් ඊළඟට කිව්වේ පස්චිම ජනතාව. අනාගතයේ පහළ වෙන සංඝයාවන්තලා නම් එහෙම නෙවෙයි. ඒ කියන්නේ ශාසනය තව ඉස්සරහට යන්න තියෙනවා. ඒකෙදි මෙන්න මේ මේ විදිහේ දේවල් වෙනවා කියන එක බුදුරජාණන්සට හැංගිලා වෙන්නේ නැති කියන්නේ නැත්තේ හැල්සාල් බතට තවමන් කරනවා කියලා. ඒකට අදාළ নানাවිධ දේවල් ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා පසු කාලීනව මේ පින්නතුනුත් අහලා තියෙනවා. ඔය චබ්බගිය භික්ෂූන් කියලා පිරිසක් හිටියා. 6 දෙනෙකුගේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලා 6 නමකගේ දුර්දාන්ත පිරිසක්. ඊයය නිරන්තරයෙන්ම බුදුරජාන් වහන්සේ පණවන විනය නීති වල සිදුරු සොයමින් ඉතාමත්ම විප්ලවකාරීව හැසිරුණා. ඒ නිසාමයි බොහෝ විනය නීතිත් පණවන්න සිද්ධ වුණා. ඊළඟට ඒ වගේම දේවදත්ත ස්තවරයන් පිළිබඳ කථාන්තර මේ පින්නතුන් අහලා තියෙනවා. දේවදත්ත ස්තවරයන් බුදුරජාන් වහන්සේගේ ඥාතියෙක් නමුත් අර ඒ ලාභ ප්‍රසත්කාර ආදියට යට වෙලා යම් අවස්ථාවක ඒ උඩඟුකම නිසා බුදුරජාන් වහන්සේගේ විශේෂයෙන්ම මහලු අවස්ථාවේදී ඒ ශාසනය Tamanට බාර දෙන්නත් කියලා ඉල්ලලා ඊළඟට සංඝ ભેදයත් ඇති කරලා විද්‍ය මහා කරදර රාශියක් ඇති කළා. ඒකට හේතු වුණෙත් අජාසත් රජු පහදවාගෙන අජාසත් රජු දිනපතා උදේ හවස රථ 500කින් රත්තරි 500ක් අරගෙන උපස්ථානයට යන පටන් ගත්තාම සංඝයා වහන්සේලා ওই සිද්ධිය කිව්වහම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ ගැන ඊර්ෂ්‍යාවක් ඇති කරගන්න එපාය. උතනම තමයි දේවදත්තගේ පරිහානිය කියලා මොකද මේ පහත් පුරුෂයන්ගේ ස්වභාවය ලැබෙන්න ලැබෙන්න උඩඟු වෙනවයි කියන එකයි. ඉතින් ඒක ප්‍රකාශ කරමින් මේ අවස්ථාවේ වදාළ ගාථාවක් තමයි. ඒ ගාථාව සාමාන්‍යයෙන් කියන්නේ උපමා හතර දක්වනවා. පලං වේ කදලින් හන්ති පලං වේලුම් පලං නලං සක්කාරෝ කාපුරිසං හන්ති ගබ්බෝ අස්සතරින් යථා පලං වේ කදලින් හන්ති කෙහෙල් ගහ පීදුනහම ඒක විනාසයි පීදීම කෙහෙල් ගහේ විනාශයේ ලකුණක් ඒ වගේම උණගස් බටගස් ආදියත් පීදිනොත් එතනත් විනාශයයි ඒ වගේම සත්කාරෝ කාපුරිස සංහන්ති සත්කාරයේ කාපුරිස කියලා කියන්නේ අර සත්පුරුෂ කියන එකට වචනයට විරුද්ධ එක සත්පුරුෂයා කියන වචනයට විරුද්ධ එක තමයි කාපුරුෂයා කියලා කියන්නේ නරක මිනිසයා නරක මිනිසා අසත්පුරුෂයා කියන එකයි ඒ අසත්පුරුෂයාගේ ස්වභාවය මොකද්ද අන්න සත්කාරය සත්කාර සම්මාන වැඩෙනකොට ඒ තැනැත්තා ඊම විනාශ වෙන උඩඟුකම නිසා ඉතින් ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අන්න ඒ ශාසන පරිහානියේදී පරිහානිය එකන ක්‍රමක්‍රමයෙන් පරිහානිය වෙන්න වෙන්න ඒ ලාභ සත්කාර ආදී වැඩිමින් ලැබෙන ලැබෙන අර පහත් ගතිය ඇති අය අර මුල් අවස්ථාවේ අර තරම් වේරංජාවේදී අර දුර්භික්ෂ අවස්ථාවේ ඉවසා දරාගෙන හිටිය උතුම් සංඝයා වහන්සේ නමුත් කල්යාමේදී ඒ අයගේ දුර්දාන්ත ක්‍රියාකලාප ඊළඟට අර කියව සිව්පසයට තියෙන ගිජුකම නිසා නානාවිධ විපර්යාස සිද්ධ වුණ ශාසනය. ඉතින් ඊළඟට අපි හොඳ පැත්ත ප්‍රකාශ කරනවා නම් බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම දැන් මේ පිණ්ඩචර්යාව ආදී පිළිබඳව සංඝයා වහන්සේලාට ආදර්ශ වශයෙන් දක්වා වදාළේ නිරන්තරයෙන් මහා කාශ්‍යප මහා චරිතයයි මහා කාශ්‍යප මහා ස්වාමීන් වහන්සේ දුතංගධාරීන් අතර අග්‍ර නිරන්තරයෙන් බුදුරජාන් වහන්සේගෙන් වෙන කිසිම භික්ෂුන් වහන්සේ වෙන කිසිම රහතන් වහන්සේ නමකට නොලැබුණු වන්දමින් උසස් සම්දමින් ප්‍රශංසා කළා රසසුවා ආදර්ශ වශයෙන් සංඝයා වහන්සේලාට හුවා දැක්වුවා ඉතින් මේ බඳු අවස්ථාවක බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාට කියනවා මහණෙනි මේ මහා කාශ්‍යපගේ ස්වභාවය තමයි එතන කියවෙනවා සන්තුට්ඨෝ ඉතරීතරේන ලැබෙන යම් හෝ ප්‍රින්ජපාතයකින් ඉතරීතර කියන වචනේ යොදන්නේ හුඟක් හෝ ටිකක් ඊළඟට ප්‍රණීත හෝ රළු ඕනෑම විදියක පින්ඩපාතයකින් ඒ සතුටු වෙන ස්වභාවය තියෙනවා ඒ වගේම ඒ සන්තුෂ්ටිය අනිත්‍යයටත් ඒ පිළිබඳව ප්‍රකාශ කරනවා එහි වර්ණනා වශයෙන් අනිත්‍යයටත් අනුමත කළ දක්වනවා ආදර්ශ දෙමින් ඊළඟට ඒ වගේම පින්ඩපාතය නොලැබීමෙන් දොම්නස් වෙන්නේ නැහැ. ලැබුවට පස්සේ ඒක ගිජුකමෙන් තොරව ඒ කියන්නේ ප්‍රත්‍යවේක්ෂා සහිතව ඒක වළඳනවායි නිස්සරණ පඤ්ඤෝ කියලා කියන නිවන නිවන් මුල් කරගෙන උන විදිහේ මහා කාශ්‍යප මහා ස්වාමීන් වහන්සේගේ චරිතය හුවා දැක්වුවා. ඊළඟට තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා කෙබඳු භික්ෂුවක්ද පවුල් එහෙම නැත්නම් ගිහි පවුල් වෙත එළඹීමට සුදුසු පිණ්ඩපාතේ ආදී සඳහා එතකොට සංඝයා වහන්සේලා කියනවා අපිට හරියට අවබෝධයක් නැහැ භාග්‍යතුන් වහන්සේම ඒක කාරණේ පැහැදිලි කරන සීක්වා කියලා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කළේ අත්ල අහසේ හේලෙව්වා මොහොතකට. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය ඇතැම් විට ඒ විදිහේ දේවල් වලින් පින්නතුන් කියලා ඇති. අර නිය පිටට පස් පින්නක් ගන්නවා වගේ. මේ අවස්ථාවේ අත අත්ල අහසේ ඊටු සිකක් හොලවලා උපමාවක් වශයෙන් කියනවා. මහණෙනි දැන් මේ අත්ල අහසේ ඇලෙන්නේ බැඳෙන්නේ අසු වෙන්නේ නැතුව වගේ යම් භික්ෂුවක් ගිහිගෙවල් වෙත යන අවස්ථාවේ සිත ඒ භික්ෂුවගේ සිත ගිහිගෙවල් වල ඇලෙන්නේ බැඳෙන්නේ හසු වෙන්නේ නැත්නම් අන්න ඒ බඳු විශ්වක් තමයි කුලයන් වෙත හිඳපාතේ යාමට සුදුසු කියලා. මහාකාශ්‍යපන්නේ විදිය කෙනෙක්. ඉතින් මහාකාශ්‍ය මහරහතන් වහන්සේ පිළිබඳ වෙන කුතුපමා දක්වලා තියෙනවා චන්දූපම හඳ වගේ කියලා. හඳ කාටවත් අල්ලගන්න බෑ. හඳ හැම තැනම දකින්න ලැබෙනවා. නමුත් අහසේ තියෙන හන්දේ පින්තූරේ ඕනම ජලාශයක තිබෙනවා. නමුත් කාටවත් අල්ලන්න බෑ. ඔය විදිහේ නොයෙකුත් උපමා වලින් මහාකාශ්‍ය මහරහතන් වහන්සේ ගියන් හා තියෙන සම්බන්ධයේ සීමාවන් පෙන්눔 කළා. ඒ වගේම තවත් දක්වා වදාලා දැන් යම් භික්ෂුවක් පින්ඩපාතේ යන්න කලින් මෙහෙම කල්පනා කරනවා නම් ඒ ගිහියන් විසින් මට පින්ඩපාතේ දෙන්නම ඕන නොදී ඉන්න බෑ හුඟක් දෙන්න ඕන ටිකක් දෙන්න බෑ ප්‍රණීතව දෙන්න ඕන කටුකව රූක්ෂව දෙන්න බෑ ඉක්මනින් දෙන්න ඕන ප්‍රමාද කරන්න බෑ. හොඳට සකසලා දෙන්න ඕන. නොසකස්ව දෙන්න බෑ. ওই විදිහට කලින්ම හිතාගෙන ගියොත් තම විද්‍යකින් අර ඒ දායක පින්නතුන් දානේ පින්ඩපාතේ කොහෙත්ම නුදුන්නොත් ඔන්න ඒ වික්ෂුව එයින් සිත් ඇවුලට පීඩාවටපත් වෙනවා. ඒ වගේම දින එකක් වෙලා ටිකක් දුන්නොත් හුඟක් නොදී ඒත් සිත් ඇවුලටපත් වෙනවා. කටුක ආහාරයක් දුන්නොත් ප්‍රණීත ආහාරයක් නොදී ඒත් සිත් ඇවුලටපත් වෙනවා. ප්‍රමාද වී දුන්නොත් ඉක්මනට නොදී ඒ සිත් තැවුලටපත් වෙනවා දොස් කියන දුම්නසටපත් වෙනවා ඊළඟට ඒ වගේම සකස් කරන්නේ නැතුව පිළිවෙලකට නැතුව දුන්නොත් ඒ ඒ විදිහට සිත් තැවුලටපත් වෙනවා ඔන්නේ වැරදි ක්‍රමයෙන් එහෙම දක්වලා ඊළඟට ප්‍රකාශ කරනවා නමුත් යම් කිසි භික්ෂුවක් කලින්ම හිතනවා මේක වෙන්නේ කොහොමද අනුන්ගේ පවුල් වල මේ Tamanට ඕන හැටියට ලැබෙන්නේ කියලා කලින්ම මේක කොහොමද වෙන්නේ කියලා ඒක තේරුම් අරගෙන කොහොමද දිය යුතුයම කියලා දෙයක් නැහැ අනුන්ගේ පවුල් වල දෙන්නත් ඉඩ තියෙනවා ඒ වගේම හුඟක් දෙනවා කියලා එහෙම දෙයක් කොහොමද අනුගේ පෞල් පිළිබඳව බලාපොරොත්තු විය හැක්කේ ප්‍රණීතව දෙනවා කියලාම කොහොමද බලාපොරොත්තු විය හැකියේ ඊළඟට සකස් කරලා දෙනවා කියලා ඉක්මනට දෙනවා කියලා කොහොමද බලාපොරොත්තු විය හැක්කේ සකස් කරම දිය යුතුයි කියලා කොහොමද බලාපොරොත්තු විය හැක්කේ කියලා කලින් මේක සලකාගෙන පින්ඩපාතේ වඩිනවනම් අන්න ඒ කියාපු ආකාරයට කොහෙත්ම නොලැබී හෝ ටිකක් ලැබී හෝ කටුකව ලැබී හෝ ඉක්මනට නොලැබී හෝ නොසකස්ව ලැබුණොත් හෝ ඒ භික්ෂුව අර විදිහට සිත් ඇවුලටපත් වෙන්නේ මධ්‍යස්ත වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ පින්ඩචර්යාව පිළිබඳව යම් යම් වටිනා කාරණා දක්වලා තියෙනවා. මේ ඔක්කොම අන්න අර කියපු විජිත කියන වචනයට අහු වෙන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ උතුම් ප්‍රතිපත්තියට සංඝයා වහන්සේලා පිළිබඳව මේක තවදුරටත් විස්තර වෙන වටිනා සූත්‍ර දේශනා තිබෙනවා. විශේෂයෙන්ම ඔය නාලක තාපසයාට බුදුරජාණන් වහන්සේ වදාළ මෝනීය ප්‍රතිපදාව මුනි ප්‍රතිපදාව පිළිබඳ ඒකට අදාළ වටිනා ගාථා ගාථාවක් තමයි සංඝයා වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ ගියාට පස්සේ ඒ ඇති කරගත යුතු ආකල්පය පිණ්ඩපාතේ යාමේදී අලත්තං යදිදං සාදු නාලත්තං කුසලාමිති උභේනේව සෝතාදී රුක්ඛංව පටිනිවත්ති පිණ්ඩපාත ගිහිල්ලා ලැබුණොත් ඒත් හොඳයි නොලැබුණොත් ඒත් හොඳයි ලැබුණොත් ඒත් හොඳයි නොලැබුණොත් ඒත් හොඳයි අලත්තං යදිදං සාදු පිණ්ඩපාතේ ලැබුණේද ඒ හොඳයි නාලත්තන් නොලැබුණේද ඒත් සුදුසුයි ඒත් හොඳයි උභේනේව සෝතාදී ඒ අවස්ථා දෙකේදීම ඒ භික්ෂුව තාදී තාදී කියන වචනේ යොදනවා තාදී කියන්නේ එහෙව් එහෙව් බව ඒක විශේෂ අර්ථයක් ඇති ගැඹුරු අර්ථයක් ඇති පදයක් රහතන් වහන්සේලා හැම පිළිබඳව යෙදෙනවා නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳවෙම තාදී ගුණය කියලා ඒ උපේක්ෂා ගුණය දක්වන වචනයක් ඒක. මේ දෙකෙන්ම එසේ එහෙව් තත්වයක් තිබෙනවා. ඊළඟට උපමාව දෙන්නේ රුක්ඛංග පටිනිවත්තති දැන් ගහක් ළඟට ගිහිල්ලා ගෙඩි තියනවාද කියලා බලන කෙනා ගෙඩි නැtei කියලා ගහට ගහන්නේ බණින්නේ නැතුව වගේ. ගිහියන්ගේ ගෙදරකට ගිහිල්ලා නොලැබුණයි කියලා ගිහියන්ට දොස් පවරන්නේ. මොකද දායක මහත්තයෝ කියලා එහෙම දොස් පැවරීමක් මොකක්වත් නැහැ. අනේකයි කියන්නේ. ඒක අර ගහක් ළඟට ගිහිල්ලා එනවා වගේ මධ්‍යස්ත උපේක්ෂාවෙන් එනවා. ඒකයි තාදි ගුණේ හැටියට දක්වන්නේ. ඉතින් මේ තාදී ගුණය කියන එක හරියට අර අෂ්ටලෝක ධර්මයට අනුරූපව දක්වන්නේ මේ වචනේ තේරුම අෂ්ටලෝක ධර්මයේ අපි අර ඇතැම් විට දැන් අතීතයේ දක්වන උපමාව තුලා දණ්ඩක් වගේ. තුලා දණ්ඩ කියලා කියන්නේ තරාදියක දණ්ඩක් වගේ. ඉතින් මේක සමව කිරා බැලීමේදී සුඛ දුක්ඛේ තුලා භූතෝ කියලා සඳහන් වෙනවා. සැපයත් දුකත් පිළිබඳව තරාදියක් වගේ. ඒක හරියට සමව තියෙනවා. තවත් අපි මේ නවීන උපමාවක් වශයෙන් කිව්වා තර අවස්ථාවක මේ දැන් ඔය අෂ්ටලෝක ධර්මය හරියට ඔය කරකැවෙන කතුරු උන්චිල්ලාවක් වගේ උඩහට ගියත් පහළට ගියත් වැටෙන්නේ නැතුව වගේ අන්න ඒ වගේ යම්කිසි චිත පිළිබඳ ආකල්පයක් ඇති කර ගන්නවා. එසේ වූ බව කියන එකේ ගැඹුරු අදහසක් තියෙනවා. ලැබුණත් එසේයි, නොලැබුණත් එසේයි, සැප වුණත් එසේයි, දුක් වුණත් එසේයි. අන්න ඒ විදිහට ඒ එසේ බව උපේක්ෂා ගුණය. ඒකයි අර මෙතන සුඛේන පුට්ඨාතවා දුකේන. සැප හෝ දුක ආවත් ඒ දෙකෙන්ම උච්චාවචං උස් බවක් පහත් බවක් පෙන්වන්නේ නැහැ කියලා කියන්නේ ඒකයි. ඒ අදහසයි. ඉතින් අර චින්නචර්යාව පිළිබඳවත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අවසානයේ බුදුරජාණන් ප්‍රකාශ කරනවා මෙන්න මේ කියපු ගුණ සමුදාය ඔක්කොම මහා කාශ්‍යප තුල තිබෙනවා කියලා ආදර්ශයට ගන්න කියලා. ඉතින් ඒ ශාසනයේ අර පරිහානි පැත්ත වගේම අන්න උත්‍ෘෂ්ඨ පැත්ත මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආශ්‍රයෙන් ධර්මයේ දක්වලා තිබෙනවා. මේ පින්ඩචර්යාව පිළිබඳව. ඉතින් ඒ මොකද ඒකේ අත වශයෙන් මේක අපි මේ කාලේ විශේෂයෙන් සැලකිය යුත්තේ මේ අනිත් හැම දෙයක් වගේම දැන් පැවිද්ද පින්ඩචර්යාව භාවනාවාදී ගැඹුරු අර්ථයකින් කළ යුතු දේවල්. නමුත් බොහෝ විට ඒවා විලාසිතාවන් බවට පත්වීගෙන යන නොකුත් හේතුන් නිසා. ඒකට පින්ඩපාතය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. ලෝකයේ තියෙන පින්ඩපාත යාම හිඟා කෑම ලෝකයේ තියෙන ඊ타මාත්ම පහත්ම රැකියාව අන්තමීදං භික්කවේ පින්ඩෝලයන් කියලා කියන මේ ජීවිකාණං යදිදං පින්ඩෝලයන් ලෝකයේ තිබෙන තරම් ජීවිකාවන් අතුරු ඊ타මාත්ම පහත් එක තමයි හිඟා කෑම. නමුත් ඒ හිඟා කෑමට පවා ඒ උතුම් කුල පුත්‍රයන් ඒකට බහින්නේ අර ගැඹුරු අර්ථයකින්. මොකද මේ නෙක්ඛම්මය සම්පූර්ණ කර ගැනීම තුලින් අප්පංවා ඥාති පරිවට්ටං පහය, අප්පංවා භෝගක්ඛන්තං පහය, මහන්තංවා භෝගක්ඛන්තං පහය, අප්පංවා ඥාති පරිවට්ටං පහය, මහන්තංවා ඥාති පරිවට්ටං පහය කියන ආදීන් දක්වූ ආකාරයට කුඩා හෝ භෝග වස්තු සම්භාරයක් ඇතහැරලා මහත් වස්තු සම්භාරයක් ඇතහැරලා කුඩා හෝ නෑ පිරිසක් ඇතහැරලා මහත් වූ හෝ නෑ පිරිසක් ඇතහැරලා අගාරස්මාන ගාරියම් පබ්බදිත කිව්ව ආකාරයට ගිහින් එන්නික්ම පැවිදි වෙනවා මේ බුදු රජාණන් වහන්සේලා වගේම ඒ සිටු පවුල රජ පවුල වල අය පවා ඒ සියල්ල අතහැරලා පැවිදි වුණාට පස්සේ ඊළඟට කරන්න තියෙන්නේ රැකියාව වශයෙන් අපි දැන් රැකියාව කියලා කිව්වට ඒ පින්ඩ චාරිකාව දැන් අපිට මෙතනින් පෙන්නුකුණා අර හිඟන්නෙක් වගේ ගිහිලා යදින්නේ නැහැ. යදින්නන් පුලන්නන් වගේ නෙවෙයි උද්දේශ තිට්ඨති. උදේසා සිට ගන්නවා. පින්ඩ පාදේ ගිහිල්ලා ගියක් ඉදිරියේ යම්කිසි වෙලාවක් බලාගෙන ඉඳලා ඊළඟට පිටත් වෙන්නේ. ඒ වගේම අර න කාම කාමා ලපයන්ති සන්තෝ කියලා කිව්වේ අර ඒ ගාථා පදේ අනුව අපිට හිතා ගන්න පුළුවන්. පින්ඩපාත ගිහිලා දායකින්ට කියා හිටින්නේ මේ මේ දේ දෙන්නේ අරකයි මේකයි කියලා. එහෙම ලපයන්ති කියලා කියන්නේ අන්න අර ඉච්ඡාබස් කියන්නේ නෑ. එහෙම නැත්නම් අල්ලාප සල්ලාප, ചാටු කතා, සතුරු සාමීචි කතා පින්ඩපාතේ නෑ. ඒ ටිකත් ඉතින් ඒ අර කියාපු ප්‍රතිපදාව ගැන කියවෙන තැන සඳහන් වෙනවා. සපත්තපාණී විචරන්තෝ අමෝගෝ මූග සම්මතෝ අප්පං දානං නහිලේය දාතරං නාව ඥානීය එහෙම ගාතාවක් සඳහන් වෙන එකත් ගැඹුරු අර්ථවත් සපත්තපාණී විචරන්තෝ පාත්‍රය අතේතිව හැසිරෙනා වූ භික්ෂුව අමෝගෝ මූග සම්මතෝ නොගොළු නමුත් ගොළුවේ හැටියට හැසිරෙන්නේ පිණ්ඩචර්යාවේදී නොගොළු නමුත් ගොළුවේ හැටියට හැසිරෙන්නේ ඒ ගිහින් පින්නතුන් නානාවිද ප්‍රශ්න අහන්න පුළුවන් වෙනද නානාවිද මේ සතුරු සානීචි කතාවල් වලට එකතු කරගන්න පුළුවන්. උත්සාහ කරන්න පුළුවන්. නමුත් සංඝයා වහන්සේලාට නියම කරලා තියෙන්නේ ගොළුෙක් වගේ හැසිරෙන්න කියලා. අමූගෝ මූග සම්මතෝ. නොගොළු වූයේ ගොළුෙක් හැටියට හැසිරෙන්න ඕන. ඒ වගේම අප්පං දානං නැහිලෙය. දානීය මදි වුණා කියලා එයින් එක හෙලා දකින්නේ එහෙම නැත්නම් එයින් සිත දුර්වල කරගන්නේ නැහැ. පිළිකුල් කරන්නේ නැහැ මේ දීමනාව. දාතාරං නාවජානීය. ඒ දෙන්නා වූ අඩුවෙන් දෙන තැනැත්තා පිළිබඳ අවඥාවක් අවමානයක් කරන්නේ නැහැ. කියන එකත් සඳහන් වෙනවා. ඉතින් අන්න මේ කියාපු ගුණය මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිතය වගේම දැන් අපි අර කියාපු වේරංජාවි සිද්ධියනුත් ඒක පෙන්눔 කරනවා. තවත් වැදගත් සිද්ධියක් සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව නැත්නම් විට මේ පින්නතුන් අහලත් ඇති පුණ්ණාදාසිය පිළිබඳ කථාන්තරය ඒකත් අපි කෙටියෙන් සැලකුවොත් වටිනා කථාන්තරයක් නිසා රජගහ සිටුවරයාගේ දාසියක් හිටියා පුණ්ණා නමින් ඊටාමත්ම දිලිඳු ඒතනත්තිය සද්ධාවන්තයි අනමුත් දිලිඳුයි එක් දවසක් ඒතනත්තිය කුඩු රොටියක් හදලා අඟුරු වල දාමලා පුඩුස්සගෙන ඒක ඉනේ තබාගෙන කලිත් අරගෙන පැන්තොටට ගියා. යන අතරේ අතරමඟදී බුදුරජාණන් වහන්සේ ගමට පිටපාතේ වඩින අතරේ ඒ ඉදිරි මඟට හමු වුණා. මේ තැනැත්තිය කල්පනා කරන වෙන ගමට භාග්‍යතුන් වහන්සේ හමු වෙනවා බුදුරජාණන් වහන්සේ හමු වෙනවා දෙන්න දෙයක් නැහැ. නමුත් අද දෙන්න දෙයක් තියෙනවා. නමුත් මේක ඊටාම රූක්ෂ ආහාරයක්, කටුක ආහාරයක්. බුදුරජාණන් වහන්සේ පිළිගන්නව නම් දෙනවා කියලා ඒ වචනින්ම කියලා ස්වාමීනි මේ මගේ ඊටාම දින කටුක ආහාරයක් තියෙන රූක්ෂ ආහාරයක් භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පා කළා සංග්‍රහ වශයෙන් මේ පිළිගන්න සේක්වා බුදුරජාණන් වහන්සේ තානන්ද ස්වාමීන් වහන්සේට සංඥාවක් කළා ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍රය අතට දුන්නා බුදුරජාණන් වහන්සේ පාත්‍රයෙන් මේක පිළිගත්තා පිළිගත්තට ඉතින් මේ තැනැත්තියත් වැඳලා භාග්‍යතුන් වහන්සේ ලබාගත් මේ ධර්මය මටත් ලබා ගන්නට මේකෙන් හේතු ආසනාව ලැබිලා ප්‍රාර්ථනා කළා බුදුරජාණන් වහන්සේත් එසේම වේවා කියන අනුමෝදන් කළා නමුත් මේ දාසිය කල්පනා කළා දැන් ඉතින් භාග්‍යතුන් වහන්සේ මේකමයි මට සංග්‍රහ වශයෙන් පිළිගත්තට මොකද සමහර විට කපුටිකුට දීලා ඒ රජ ගෙදරකට හරි සිටු ගෙදරකට හරි පින්ඩපාතේ වඩී කියලා. ඔය හිතවිල්ල එනවත් එක බුදුරජාන් වහන්සේට ඔය හිතවිල්ල පෙන්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට සංඥාවක් කළා. එතන වැඩ ඉන්න ආකාරයක්. ඉතින් ගසක් මුල ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුරක් යඩුවා බුදුරජාන් වහන්සේ වැඩ ඉඳගෙන. අන්න අර කුඩු රොටිය. එදා ඒ ඒ කුඩු රොටිය තමන් වහන්සේගේ එදා දාණය හැටියට වැළඳුවා කියලා සඳහන් වෙනවා. අන්න එතනින් අපිට පෙන්වුම් කරන බුද්ධ චරිතයෙන් පවා අර විදියට අර දෙන්න දෙන කෙනෙක් කෙනාගේ අඩු දාණය ගැන ඒ විදිහේ සිතේ කහටක් ඇති කරගන්න නැතුව මොකද ධර්මයේ සඳහන් වෙන ආකාරයට දැන් මේ කාලේ ආර්ථික මූල ධර්ම වලට වඩා වෙනස් පුණ්‍යලාභ සංකල්පයක් තියෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා අර නියම වික්ෂුවක් නම් පිණ්ඩපාතේ වඩින්නේ මෙන්න මේ විදිය අදහසක් ඇති වෙයි කියලා ලාභකාමා ලබන්තු පුණ්‍ය ලාභ ලබන්න බලාපොරොත්තු වෙන පුණ්‍ය ලාභ ලබත්වා පුණ්‍යකාමා කරුණතු පුණ්‍යානි පින් කැමැත්තෝ පින් කරත්වා කියන අදහසින් ඉතින් බොහෝ විට ඔය මහා කාශ්‍යප චරිත ආදී සඳහන් වෙනවා නිරෝධ සමාපත්තිය නැගිට්ටට පස්සේ දුකී පැල්පත් වලට අපින්ඩ පාති වඩින්නේ. මොකද ඒ මේ කාලේ කල්පනාවේ හැටියට නම් යායුත්තේ නැති තැනට නෙවෙයි ඇති තැනටයි. ඇයි නැති තැනින් ගැනීම වරදක් හැටියට නේ ලෝකයා සලකන්නේ. නමුත් මෙතර පුණ්‍යලාභ සංකල්පය අනුව බලනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා අපස්මා දක්ෂිනා දින්නා සහස්සේන සමන්විතා. ඊට සුළු දෙයකින් යමක් පූජා කිරීම ඒක දහසක් වටිනවා කියලා. ඒ දෙන දේ වගේ දහසක් ගුණය වටිනවා. මොකද අර පුණ්‍යලාභ සංකල්පය අනුව අමාරුවෙන් දෙන දේ. අමාරුවෙන් දුකසේ දෙන දේ ආනිසංස සම්පන්න. ඒක තේරුම් අරගෙන තමයි ඉතින් අර මහරතන් වහන්සේලා බුදුරජාන් වහන්සේලා අර දුගී අයට සංග්‍රහ වශයෙන් ඒ දාණය පිළිගත්තේ ඒවා පරිභෝග කළේ. ඒ අනුව අපි කල්පනා කරන්න නන්න න කාම කාමා ලප්පයන්ති සන්තෝ පින්ඩපාතය ආශ්‍රයෙන් ඒ වෙනුවෙන් ඒකත් ඉච්ඡාබස් චාටුබස් සතුරු සාමීචි කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේම දෙන දේ පිළිබඳ නිකරු කරන්නේ නැහැ. අඩුව හෝ වැඩි හෝ විශේෂයෙන්ම දුගී අයට අනුග්‍රහයක් වශයෙන් උයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා යම් කෙනෙකුට දානය දෙන්න අවස්ථාව ලැබුණොත් ඒක මහත්ඵල මහානිසංස වෙන බව සලකලා ඒ අවස්ථාව දුගී අයට ලබා දුන්නා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඉතින් මේ විදිහේ වටිනා ආදර්ශ අපිට මේ ශාසන ඉතිහාසයෙන් දකින්න ලැබෙනවා දැනගන්න ලැබෙනවා ඒ වගේම අපි නිරන්තරයෙන් කල්පනා කරන්න ඕන දැන් මේ ගාථාවේ කියවෙන කාරණා අපි මේ සංඝ සමාජය එහෙම නැත්නම් වික්ෂු සමාජය ආශ්‍රයෙන් පමණ විවරණය කළේ මෙතෙන්දී නමුත් තවදුරටත් නුවණින් කල්පනා කරලා බලනවා නම් මෙතන සත්පුරුෂයා කියන කෙනා සංඝයා වහන්සේලා අතර පමණක් නෙමෙයි ගිහියන් අතරත් ඉන්න පුළුවන්. එතකොට සත්පුරුෂ ප්‍රතිපත්තියක් වශයෙන් දැක්වුවොත් මේ ගාථාව කියන කාරණා ඒවා අපිට ගිහි ජීවිතයට උනත් එකතු කර ගන්න පුළුවන්. අනේ ටිකයි අපි මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරගන්න ඕනි. එතකොට එතන කියන්නේ ගාථාවේ මුල් පදයේම ගත්තොත් සබ්බත්ථ වේ සප්පුරිසා චජಂತಿ සත්පුරුෂෝ හැමතැනදීම අතහරි. මේ අතහැරීම පුරුද්ද ඉතින් උපරිම වශයෙන් අර සංඝයා වහන්සේලා ගිහි ගෙවල් වල තියෙන දේවල් අතහැරලා පැවිදි වෙනවා. නමුත් ගිහි පින්නතුන්ටත් යම් යම් අවස්ථාවල වෙන අතහැරීමට ඇත්ත වශයෙන්ම දැන් දාන ආදී කටයුතු වලින් ජීවිත කරන්නට අතහැරීම. ඒ වගේම නොයෙකුත් අවස්ථා එන්න පුළුවන්. තම තමන්ගේ දිනදා ජීවිතයේ අවස්ථානුකූලව සැප පරිත්‍යාගය, ධන පරිත්‍යාගය, හිතෙන් අතහැරීම අන්න ඒකයි කියන්නේ. එතන සබ්බත් හැම තැනකදීම ඒ අතහැරීමේ ශක්තිය දිනු කරගත යුතුව තිබෙනවා. ඊළඟට න කාම කාමා ලපියන්ති සන්තෝ. සත්පුරුෂයන්ගේ ස්වභාවය නොයෙකුත් හේතුන් නිසා තම තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා ඉච්ඡාබස්, චාටුබස්, වංචනික ක්‍රියාමාර්ග, වංචනික වචන ඒවා පාවිච්චි නොකළ යුතුව තිබෙනවා. ඊළඟට සුඛේන පුට්ඨාත්වා දුකේන නොච්ඡාවචං පණ්ඩිතා දස්සයන්ති සපාව දුක්ඛාවත්. ඒ හැම එකක් තුලදීම මධ්‍යස්තව සිටීමේ ගුණය. ඉතින් අර අෂ්ටලෝක ධර්මය අපි කාටවත් බලපානවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා. ලෝකයා අෂ්ටලෝක ධර්මයේ වටේ කර කියනවා. අෂ්ටලෝක ධර්මයේ ලෝකයා වටේ කර කියනවා කියලා නිරන්තරයෙන්ම ඒ සංසාරේ කරන ලද කර්මානුරූපව තම තමන්ට ඉදිරිපත් වෙන අෂ්ටලෝක ධර්මයේ ඒ හැටියට තේරුම් ගත්තු අවස්ථාවේදී අන්න අර කියාපු උස් පහත් වීම ආදියකට ඉඩක් නැහැ. අපි ඒනුව කල්පනා කරන්න ඕනේ. එතකොට මෙන්න මේ මෙතනින් වදගත්ම වචනේ හැටියට අපිට මතු කරගන්න තියෙන අර තාදී කියන ගුණයත් එහෙව් බව. ඒ එහෙව් බව අර අෂ්ටලෝක ධර්මයේ නොසැලෙන සත්‍යයයි. අෂ්ටලෝක ධර්මයේ හමුවේ උස් පහත් වීම දැන් සැප දුක් කියලා කියන එක අන්තිමට කිව්වට සැප දුක් කියලා. නමුත් ඒකට ඔක්කොම අයිති. ලාභ අලාභ අෂ්ටලෝක ධර්මයේ හැටියට දක්වන්නේ ලාභෝ අලාභෝ අයසෝ යසෝච. නින්දා ප්‍රසංසාච සුඛංච දුක්ඛං. ලාභ අලාභ ඊළඟට අයස යස පරිවාර සම්පත්තිය නැතිවීම සහ ඇතිවීම. ඊළඟට නින්දාව සහ ප්‍රශංසාව. ඊළඟට සැප දුක. ඔන්න ඔය කියන තත්ත්ව 8ක් තිබෙනවා. එතකොට මේවා මේවායේදී සත්වයින් අර අලාභ නිന്ദා අයස නිന്ദා දුක් කියන අවස්ථාවවලදී ඒ වායින් පීඩාවටපත් වෙලා අර දීන බවටපත් වෙනවා ඊළඟට අර හොඳ පැත්ත එනකොට ලාභ යසස ප්‍රශංසාව සත්ව ආදීනකොට එයින් සිත උදාමයටපත් වෙලා උඩඟු බවටපත් වෙනවා. අන්නේ தත්වයන් අවබෝධය තුලින් වළකා ගන්න උත්සාහවත් වෙනවනේ. මොකද බුදුරජාන් වහන්සේට පවා දැන් මෙතන ජීවරංජා වීම සිද්ධියෙන් අපිට හිතා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් බුදුරජාන් වහන්සේ ගැන හිතනකොට දාන පාරමිතා සම්පූර්ණ කරපු උත්මය. නමුත් එහෙම නමුත් අන්න අර කියාවු කාල විපර්යාස නිසා, දුර්භික්ෂ ආදීන් නිසා බුදුරජාන් වහන්සේ ඇතුළේ සංඝයා වහන්සේලාටත් ඒ බඳු අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි ඉතින් අපිත් කල්පනා කරනවා අපේ ජීවිතය දැන් ඉදිරි වර්ෂයේ ගත කරන ආකාරය ගැන කල්පනා කරනකොට අපිට මේ අපාවට සිද්ධ වෙන සිද්ධි සමූහය ගැන හිතලා බලනකොට අන්නේ කොයි වටත් අපිට සූදානම් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තුල අන්නර සප්ප පරිත්‍යාගයත් අවශ්‍ය වෙනවා. සබ්බත් වේ සප්පුරිසාච ජන්ති කිවෝ වගේ අවස්ථානුකූලව වැඩි දෙනාගේ යහපත සලකා සැප පරිත්‍යාගයක් කිරීමල ඊ පින්නතුන්ට පවා සිද්ධ වෙනවා. ඒ වගේම අර කියාපු ආත්මార్థකාමීත්වයෙන් තොරව හැකිතාක් දුරට ධර්මානුකූලව ක්‍රියා කරන්නට සිද්ධ වෙනවා. මොකද මෙන්න මේ විපත්ති කර මේවාට බොහෝ දුරට හේතු වෙන්නේ තම තමන් කරන කර්මමයි සංසාරේ අරගෙන එන ඒ කර්ම විපාක දෙන්නේ. අර අෂ්ටලෝක ධර්මය තුලිනොයි. අෂ්ටලෝක ධර්මයේ ඒ කර්මානුරූප මේ කර්ම චක්‍රය තමයි ලෝක ධර්මය තුලින් අපිට පෙන්වන්න කරන්න පුළුවන් වෙන්නේ කරකැවෙනවා කියලා. ඒක බුද්ධ චරිතයටත් මේ බුදුරජාන් වහන්සේටත් නානාවිද මේ කියපු හැම එකක්ම ලාභ අලාභ අයසේ අස්සස නිന്ദා ප්‍රශංසා සුවප දුක් ඒ හැම එකකටම මුහුණ දෙන්න සිද්ධ වුණා චින්චාමානාවික ආදී කතන්තර වලින් පේනවා බුදුරජාන් වහන්සේට කොයිතරම් නිന്ദා පහස ඒ තීර්ථකෙයින් ගින්නේ මේ හැම එකකින් නමුත් උන්වහන්සේ ඒවා තුල නොකැළඹී ඒවා විඳ දරාගත්තා අන්න ඒකෙන් තමයි තාදී ගුණය කියලා කියන්නේ එහෙව් බව ඒ එනේන ආකාරයට සිත සකස් කර ගැනීම උපේක්ෂා ගුණය ඉතින් මේකටම තමයි අපි මේ ප්‍රතිපත්ති ශාසනය යෙදෙන්නේ. මේ පින්නතුන්ගේ අතහැරීම කියන එක දැන් එක් එක් අවස්ථාවන් හිතලා බලනකොට මේ අවස්ථාවෙත් ගිහි ගෙදර වල තියෙන නානාවිද සැප සම්පත් අතහැරලා පොහොය දවසේ ඉතා චාම් ජීවිතයකට නැඹුරු වෙමින් රහතන් වහන්සේලාගේ ජීවිතය පිළිබඳ පෙරහුරුවක් හැටියට ඒ පැවැත්මට පෙරහුරුවක් හැටියටයි උපෝසත අටංග සීලයට ගැලපෙන ආකාරයට නොයෙකුත් විදිහේ ඒ ශික්ෂාපදවල කියන ආකාරයට ඔය නාට්‍ය ගීත වාදිත ආදී විනෝද මාර්ග වලින් වෙන් වෙලා තව නානාවිද ඔය ආභරණ පැලඳීම් ආදී ඒවායින් වෙන් වෙලා චාම් ජීවිතයකට පුරුදු වෙනවා. එතනත් අත්හැරීම තියෙන. ඒකට මුලින් ඉඳලා මේ ශාසනයේ අන්න අර අත්හැරීමට පුරුදු වෙන්න ඕන. ඊ පින්නතුන් Tamanගේ දිනදා ජීවිතයේ ඒ ගෙහසිත සංකල්පයන් වල ගැලී ඉන්නේ නැතුව ඒවයින් මෙන් වෙලා නෙක්ඛම්මයට පුරුදු වීමක් වශයෙන් තමයි ඇත්ත වශයෙන් මේ වෙන එකක් තබා පොහොය අටසිල් පවා රකින්නේ හැම ශික්ෂාපදයක් තුළම අන්න අර වේරමණී කියලා කියන වචනයත් ඇත්තටම වැදගත් වෙන්නේ ඒ තත හැරීමයි. සතුන් මැරීම පහසුයි මම කැමති. නමුත් ඒකෙන් වෙන්වීම අපහසුයි. එතකොට අර අපේ සන්තක වස්තුව අතහැරීම ඒ ධර්මයේ සඳහන් වෙන්නේ අතහැරීම පිළිබඳව සඳහන් වෙනවා. දැන් අල්ලා ගැනීම පිළිබඳව සඳහන් වෙන වස්තුකාම ක්ලේශකාම කියලා. වස්තු ඒ වගේම මේ පරිත්‍යාගයේදීත් ඉස්සෙල්ලාම අර වස්තුකාමී නැති කිරීම සඳහා තමයි මේ Taman සන්තක දේවල් අත්හැරීම පුරුදු වෙන්නේ. ඒ වගේම කෙලෙස් අත්හැරීම සඳහා ඊටත් වඩා සියුම් ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. ඒක පළවෙනි පියවර තමයි Tamanට හුරු පුරුදු අර කයින් වචනෙන් කරන ක්‍රියාවල්. දිනදා ජීවිතයේ මේ සංසාර පුරුදු අනුව අන්නර කියාපු ලෝක සත්වයා හැසිරෙන ආකාරය දැන් තීර්ෂණුන්ගේ හැසිරීම තුලින් අපට තේරුම් ගන්න පුළුවන්. ශීලාදී ගුණ ධර්ම නැති අය හැසිරෙන ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන්. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වරදවා හැසිරීම, බොරු කීම, මත් පැන්වීම ආදී වශයෙන් ඒ ශික්ෂාපදවල අනිත් පැත්ත කල්පනා කරලා බලනකොට අපිට පේනවා ඒවයි ලෝකයේ පහසු දේවල් හැටියට පෙනෙන්නේ ඕනෑම කෙනෙක් ඒවා තුලින් තමන්ගේ ජීවිතය ඉක්මනින් සරු කරගන්න, තපවත් කරගන්න උත්සාහවත් වෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ ඒවා ආදීනව පක්ෂය පෙන්වුම් කරලා දීලා තියෙනවා. ඒවා පහසු වුණාට මේවා අතහැරියේ නැත්නම් මහා දුක්ඛ ස්කන්ධයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙලෝ පමණක් නෙවෙයි අර කියාපු මේ පින්නතුන් අහලා තියෙනවා අත්තානුවාද භය පරානුවාද භය දණ්ඩ භය දුක්ගති භය කියලා භය හතරක් භය කියලා කියන්නේ එතන ඒ වශයෙන් අන්තරාය කියන එකයි අත්තානුවාද භය තමන්ගේම හිත තමන්ට දොස් කියනවා සතුන් මැරීම හොරකම් කිරීම ආදී කරාම කොහොම නමුත් හිතේ තැන්පත් වෙලා තියෙන තමන්නේ ඒකල වැරද්ද ඒක නිසා තමාගේ හිත දොස් කියනවා කොහොම විට නිින්ද යන්නේ නැහැ සමහර විට දැන් කෙනෙකුට නිින්ද යන්නේ නැහැ සමහර විට අන්න ඒ විදිහට මේ ඒ අත්තානුවාද භය තමන්ගේ හිතම දොස් කීම ඊළඟට පරානුවාද පය අනුන්ගේ දෝෂ ආරෝපණ ඊළඟට දණ්ඩ පය ඒ රජෙන් නීතියේ රැහැනින්ට අහු වෙලා දුක් පීඩා විඳින සිද්ධ වෙනවා අවසාන වශයෙන් දුක්ගති බය දුගතියට යාම කියන එකයි බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දැකලා ප්‍රකාශ කළා ඒ වගේම අනිත් අවිඥාලාභී මේ මහා මුගලන් ආදී සමහරතන් වහන්සේලා ඒවට නිදර්ශන දක්වමින් ලෝකයට පෙන්වවා වදාලා මේ පංචශීලය කැඩීමේ මේ ශික්ෂාපද කැඩීමේ භයානකත්වයේ ඒවා කැඩුණු ගිහියෝ පැවිදි හෝ අය ගැහැට විඳින්න වෙන දුක් ගැහැට අන්න ඒවා ගැන සලකලා එතකොට ඒ අතහැරීමත් එතන. එතකොට දාණයෙන් කරන අතහැරීම මූලික අතහැරීම එක සමහර විට පහසුයි. බාහිර වස්තුන් අතහැරීම පහසුයි. අපහසු දේ තමයි මෙච්චර කාලයක් දීර්ඝ කාලයක් සංසාරයේ පුරුදු කෙනගෙන ආපු ඒ වැරදි ගතිගුණ, වැරදි පුරුදු ඒවායින් මිදීම. ඒක සඳහා තමයි මේ ශීලයක් අවශ්‍ය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන නිත්‍ය ශීලයේ වශයෙන් පංච ශීලයේ රැකීම තුලින් අන්න අර සංසාරයේ දීර්ඝ කාලයක් තිරිසනුන් වෙලා, പ്രേත යක්ෂයන් ආදීන් වෙලා කරපු අකුසල කර්ම වලින් හිත මෑත් කරගන්න උත්සාහයක් වශයෙන් නිත්‍ය සීලය වශයෙන් ඒවා රකින්න අතරේ ඊටත් වඩා ඉහළ ක්‍රමක්‍රමයෙන් ඉහළට යාමටයි මේ අවස්ථාවේ පොයේ දවසක අර කියාපු භයානක දුගති භය ආදී තියෙන මේ සංසාරයෙන් මිදීමේ ප්‍රයත්නයක් වශයෙන් රහතන් වහන්සේලාගේ ජීවන රටාවට හුරු වීම වශයෙන් යම් කිසි සැප පරිත්‍යාගයක් කළා පොහේ අට සිල් රකින්නේ ගිහි දස සිල් රකින්නේ ශික්ෂාපදයක් හැම එකකම අර වේරමණී කියන වචනයෙන් අපිට සිහිපත් කළ දෙන්නේ අතහැරීමක්. අන්න ඒකයි එතකොට සබ්බත් වේ සත්පුරුෂයක සත්පුරුෂයන්ගේ ගුණයක්. සත්පුරුෂයන් නුවණින් කල්පනා කළා ආදීනව පක්ෂය ආනිසංස පක්ෂය බුදුරජාණන් වහන්සේ පෙන්වු කරලා දීලා තිබෙනවා. එතකොට ආනිසංස පක්ෂය ගැන නිතරම බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ. ඒක සාමාන්‍ය ස්වභාවයක්. හැම කෙනෙක්ම ආනිසංස පක්ෂය දැකලා යමකට බහින්නේ. ඉතින් ඒ වගේම ආදීනව පක්ෂය පෙන්වු කරලා දුන්නාම ඒ ගැන උනන්දු වෙන සංවේගය ඇති කරගන්නවා. මේ යම් විශ්ේ වෙනසක් පිය යුතුයි කියලා. එහෙම තේරුම් අරගෙන තමයි දැන් දාන ආදී ඒවායේ ආනිසංස බොහෝ විට භවභෝග සම්පත් ලබා දෙනවා. නමුත් සීලේ ආනිසංස අන්න හොඳ උත්පත්ති තත්ත්ව ලබා දෙනවා. මිනිස්ය හෝ සුගති හෝ හොඳ උත්පත්ති තත්ත්ව ලබා දෙනවා. මොකද මේ සීලය තුලින් තමයි අන්න නියම ಗುಣධර්ම වගාවක් ඇතුළත සිද්ධ වෙන්නේ. ඉතින් ඒ විදිහට ඒ සීලේදිත් සීලය ගැන කල්පනා කරලා බලනකොටත් අතහැරීම. කබ්බත් වේ සත්පුරිසාචන් සත්පුරුෂයන්ගේ දෙයක් තමයි අතහැරීම. ඊළඟට ඊටත් වඩා ගැඹුරු අධහැරීමක් තමයි මේ පින්නතුන් අතර යම් කෙනෙක් භාවනාවට ලැබී වුණා නම් ඒ භාවනා කරන්න හිතු ඇති වුණ අවස්ථාවේ ඉඳලා තියෙන බාධක හැම පැත්තෙම බලනකොට මේ බාධක ජය ගන්නත් උත්සාහයක් දරන්න වෙන තමන් තුලින්ම ඒවා බාහිරට දොස් කියලා හරියන්නේ නැහැ. මේ මේ දේ නිසා මට මන භාවනා කරන්න බෑ කියලා තමන්ම කල්පනා කරගන්න ඕන තමන්ගේ ජීවිතේ කොයි කොයි ආකාරයෙන්ද ජීවිත රටාව සකස් වෙලා තියෙන්නේ. මේ වයින් අතහැරිය හැකි දේවා මොනවද කියලා කල්පනා කරන්න බලන්න ඕන. කල්පනා කරන්න ඕන. එතකොට හිතේවි සමහර විට මෙන්න මේ මේ දේවල් අපි මෙතෙක් කළ නමුත් ඒවා අනවශ්‍ය දේවල්. සිත දියුණු කිරීමේ කාර්යයට අදාළ නොවන දේවල්. ඒක නිසා ඒවා අතහරින තරම් ශක්තියක් ඇති කර ගන්න ඕනේ. ඉතින් භාවනා යෝගීන්ට ඇත්ත වශයෙන්ම තියෙන පළමුම ප්‍රශ්නේ තමයි ඒ තියෙන බන්ධන කඩා ගැනීම. ඒව බන්ධන අර ඇල්ම නිසා තණ්හාව නිසා ඇතිවෙච්ච දේවල්. එතකොට Taman බලාපොරොත්තු වෙනවා නම් මේ සංසාරයෙන් මිදීම. එතකොට අන්න ඒකත් ඒවත් කඩන්න වෙනවා. ඒව හිත පිළිබඳව. අන්න ක්ලේශකාම. කෙලෙස් හා සම්බන්ධ දේවල් තම තමන්ගේ මෙතික් අමුදරුවන්ට තිබුණු ඇලුම් ගැටුම් ඇලුම් ආදී ඒවා ජය ගන්න සිද්ධ වෙනවා වස්තු ආදී ඒවට තියෙන තණ්හාව සමහර විට ඒවායින් ඒවා දුන් පමණකින් ඒවායේ තියෙන තණ්හාව නැති වෙන්නේ නැහැ ඒක නුවණින් සලකලා බලලා ඒ ටිකට බුදුරජාන් වහන්සේ භාවනාවට උපයෝගී වන අන්දමින් මේ හැම එකකම තියෙන අනිත්‍යතාව වයි දුක් ස්වභාවය අනාත්ම ස්වභාවය මතු කරලා දෙනවා අන්න එතකොට අර විදර්ශනාත්මක වශයෙන් වෙනකුත් සංඥා වශයෙන් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළ තිබෙන්නේ ගිහින් පින්නතුන් නිතරම යන්තම් කල්පනා කරගන්න ඕනේ මේ සංසාර දුක් ස්වභාවය බුදුරජාණන් වහන්සේ මතු කරලා දීලා තියෙනවා. ඒවා සිහිපත් කරන වාරයක් පාසා අපිට තේරෙනවා මේවායි මේ සංසාරය ආදීන කොටස. ඒ නිසා ඒ ආදීන සහිත දේ අල්ලා ගැනීම තුලින් අපි තව තවත් සසර හිර වෙනවා. ඒවා නිසා ඒවා අතහරින්න සිද්ධ වෙනවා ඉබේටම. ඉතින් අර භාවනාව ගිය නුවණින් කල්පනා කරලා අවස්ථාව වශයෙන් අර කියාපු බන්ධන ඒ වගේම පරිබෝධ ආදී දක්වන ඒ කාරණා තමන්ගේ භාවනා ඉදිරි ගමට යාමට ඒ හැම එකක්ම අතහරින්න ශක්තිමත් විය යුතු තිබෙනවා. ඉතින් ඒකයි මෙතන මේ අපි කල්පනා කරන්න තියෙන්නේ සත්පුරුෂයන්ගේ ගුණයක් හැටියට සල්කර බලනකොට නිවන් බලාපොරොත්තු වෙන සත්පුරුෂයා ඇත්ත වශයෙන් සත්පුරුෂ වචනය විශේෂයෙන්ම දෙන්නේ රහතන් වහන්සේලා පිළිබඳවත්. ඉතින් නැතත් හැම කෙනෙක්ම සමාජයේත් සත්පුරුෂයෙක් නම් අන්න අර කියාපු ගුණ සම්භාරය තියෙන්න ඕන. ඕනෑම තැනකදී ආත්මාර්ථකාමීත්වය ඇතහැරලා පරාර්ථකාමීව ඒ කටයුතු කරන්න ශක්තිය තිබෙන්න ඕන. ඒ වගේම ઈચ્છාබස් කියන්නේ නැතුව අවංකව වචන පාවිච්චි කරන්න ඊළඟට ඒ සප දුක් දරා ගන්න ඔය විදිහේ ශක්තියක් ඇති කර ගන්න ඕන. ඉතින් මේ පින්නතුන් ඇත්ත වශයෙන්ම අපි කල්පනා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා මාට පේන්නේ නැති කිසිම බන්ධනයක් මේ සසර තියෙන කිසිම දෙයක් බන්ධනයක් නොවන දෙයක් ඇතේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ නැහැ වෙන එකක් තබා ධානය තත්ත්ව පවා දැන් සාමාන්‍ය භාවනා යෝගියා කල්පනා කරන්න පුළුවන් මෙන්න මේ ධාන ආදී ලබාගෙන මම මේ බ්‍රහ්ම ලෝකවල දිව්‍ය ලෝකවල මේ වායේ මම ගත කරනවා කියලා. නමුත් ඒකත් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළා මේවත් බන්ධන මේවත් අතහැරිය යුතුයි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අතහරින්න එපයි කියාපු දෙයක් නැtei කියන තරමට මේ මුළු මහත් භවයේම තියෙන මේ සංස්කාරවල භයානකත්වය බුදුරජාණන් වහන්සේ මතු කරලා දීලා තියෙනවා ඒක තමයි මේ පින්නතුන් කොතිබුත් අහලා තියෙනවා ඒ සබ්බේ සංඛාර අනිච්චා කියන එක. බොහෝ විට අපට ඒ වේදී දේවල් සිහිපත් වෙන්නේ අර මරණ ගෙවල් ආදීදී. නමුත් නිරන්තරයෙන් සිහිපත් කර යුතු තිබෙනවා. මේ සංසාරයට අදාළව තිබෙන මේ සංස්කාර සමූහය සංස්කාර වශයෙන් දැකලා මේවා මගේ නෝයේ මම මාගේ කියලා ගත හැකි දෙයක් මෙතන නැති කියන අවබෝධය නිරන්තරයෙන් සිතට දමා ගැනීම තුලින් තමයි අර ශක්තිය ඇති කර ගන්න පුළුවන් වෙන්නේ. භාවනාවේ එක් මට්ටමකදී සමාධිය බලාපොරොත්තු වෙන කෙනාට ඒකට නීවරණ වශයෙන් දක්වන තිතේ එක්තෙන් වීම සමාධිය වලකාලාන දේවල් Tamanට ප්‍රියමනාප වුණත් ඒවා ඉවත් කරලා තමයි සිත සමාධිමත් කරගන්න වෙන්නේ. ඊට පස්සේ ඊටත් වඩා ගැඹුරට කල්පනා කරන ඊට පස්සේ කරන්න තියෙන්නේ අර විදර්ශනා වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ ඒ අනිත්‍ය සංඥා අනත්ත් සංඥා ආදීනව සංඥා පහාන සංඥා ওই විදිහේ නොයෙකුත් සංඥා වශයෙන් බුදුරජාන් වහන්සේ දක්වලා තියෙන්නේ මොකද? ඒ සාමාන්‍ය ලෝකයා තුල තිබෙන ඒ වැරදි සංඥා වෙනුවට දැන් විපරීත සංඥා හතරක් බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන ලෝකයා තුල තිබෙන අනිත්‍ය නිත්‍ය සංඥා අනිත්‍යතාව නොපෙනෙන ලෝකයා අනිත්‍ය වූ දෙෙහි නිත්‍ය සංඥාවක් ඇති කරගෙන සංසාරයේ විපරීත අන්දමිනේ ක්‍රියා කරනවා කියලා බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ වගේම අසුභේ සුභ සංඥා අසුභ දේ සුභ හැටියට සලකනවායි සුභ සංඥාව තිබෙනවායි දුක්ඛේ සුඛ සංඥා දුක් සහිත දෙහි සැප සංඥාව ඇති කර ගන්නවා. අවසාන වශයෙන් අනත්ත්‍යනි අත්ත් සංඥා. අනාත්ම නොවන තමාගේ වශයෙන් පවත්වා ගන්න බැරි දෙය ආත්ම වශයෙන් සලකනවායි. ඔන්න ඒ විදිහට විපරීත සංඥාවල් ලෝකයා තුල තිබෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවට මතු කරලා දෙනවා ධර්මානුකූල වූ සංඥාවල් නිරන්තරයෙන් සිසිර නගා ගැනීමට අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනාභිරත සංඥා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා ආදි වශයෙන් බුදුරජාන් වහන්සේ ඔය ගිරිමානන්ද ආදී සූත්‍රවල දක්වලා තිබෙන්නේ ලෝකයාගේ තුල තියෙන මේ සංඥාවල් වෙනුවට දැන් මේ පින්නතුන් නිරන්තරයෙන්ම සංඥාවල් එක්කමයි කටයුතු කරන්නේ. නමුත් මේ සංඥාවල් බොහෝ විට සසර බැඳීම වලට හේතු වෙන දේවල්. නමුත් බුදුරජාන් වහන්සේ අන්නාර ගිරිමානන්ද ආදී සූත්‍රවල මතුවලා දීලා තිබෙනවා. ওই කියන සංඥාවල් වලට සිත නැඹුරු කළ යුතු. ඔක එතකොට සිතවිලි නිරන්තරයෙන් සිත ආකල්පමය වශයෙන් නැති කරගatiya උත්තක්. මේවා හිටි ගමන් පහළ වෙන දේවල් නෙවෙයි. මේ එක එකක්ම නිවනට උපකාර වෙන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. යම් කෙනෙක් තමන්ගේ චරිත ලක්ෂණයක් හැටියට අනිත්‍යතාව දකින්න පුරුදු වෙලා තිබෙනවා නම් ඒ තැනත්තා අනිත්‍ය සංඥාව දිනු කර ගැනීම තුලින්ම අනිත් වැඩ කටයුතු සියල්ලම උනත් සම්පූර්ණ කර ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිළිබඳව ඇතම් අවස්ථාවල ප්‍රකාශ කළ ඒ සූත්‍ර දේශනාවල දක්වනවා මේ මගේ පිරිසේ ඉන්න සමහර කෙනෙක් අනිත්‍ය සංඥාව වඩන. ඒ පිරිසේ ඇතම් අය ඒකටම යොමු වෙලා ඒක තුලින්ම අනිත් හරියත් කරගන්න. මොකද අන්නේ අනිච්ච සංඥාව වගේම අනාත්ම සංඥාව මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අනිච්ච සංඥාව ඊළඟට ආයතන වශයෙන් ඇස ගන්න නාසය දිව කය මන කියන ඒවත් ඒවට අදාළ අරමුණුත් පිළිබඳව අනාත්ම සංඥාව මේක තැනකමත් ආත්මයක් නැත කියන ඒ සංඥාව ඇති කර ගැනීම අනාත්ම සංඥා ඊළඟට මේ දෙතිස් කුණප කොට්ටාස් පිළිබඳව මේ ශාරීරික කුණප කොට්ටාස එහෙම නැත්නම් ඔය නව සීවතික වශයෙන් දක්වන තොහොනේ මේ ශරීරයකට යන කලදසාවාදී ගැන හිතලා බලනකොට මොන අසුබ සංඥාව ඇති කරගන්න පුළුවන්. ඊළඟට මේ ශරීරය තුල තිබෙන ලෙඩ රෝග බුද්ධ කාලයේ දක්වන මේ ලේඛන දැන් ඉඩමදි. ඒව තව දික් කරගන්න වෙනවා. මේ කාලේ තියෙන රෝග පීඩා ගැන හිතලා බලනකොට ඔය ගිරිමානන්ද සූත්‍රයේ විශේෂයෙන්ම තියෙන මේ සඳහා අත් වශයෙන් ඔය ආදීනව සංඥා යටතේ තිබෙන මේ ශරීරයේ තියෙන ලෙඩ කූඩුවක්, ලෙඩ ගොඩක් මේකේ ආරෝග්‍ය කියලා කියන්න පුළුවන්. ඒක යම් කෙනෙක් කියනවා නම් මේ ශරීරයේ එක මොහොතකට හෝ ආරෝග්‍යයි කියලා ඒක මෝඩකමක් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒක මොහොතක්වත් මේක නියම ආරෝග්‍යයක් නැත, නිරෝගී බවක් නැත. අන්නේ ඒ සංඥාවත් එතකොට මේ සසර නැවත නැවත අපි උපද්දවන්නේ මේ ශරීරයේ තියෙන ආසාව නිසා. මේක මේ ලෙඩ කූඩුවක් ලෙඩ ගොඩක් බව තේරුම් නොගැනීම නිසා. ඉතින් නිරන්තරයෙන් අන්නන්තර ශරීරයේ තිබෙන ඒ රෝග පීඩා ඒවායේ යථා තත්ත්වය අවබෝධ කරගන්නකොට එකක් ඒවාට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය තියෙනවා අනිත් පැත්තට ඒ වායේ මේ ශරීරය පිළිබඳ ඇල්ම ක්‍රමක්‍රමයෙන් නැති වෙනවා. ඒ වගේම තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් බව එයින් අවබෝධ වෙනවා. ඊළඟට පහාන සංඥාදි පෙන්වු කරන්නේ අර ඒ කෙලෙස් ඇති වෙන ඇතින අවස්ථාවේ ඒවා දුරු කිරීමේ ශක්තියයි. ඊළඟට විරාග සංඥා ආදී නේත වශයෙන් නිවන අනුමුණු කරගෙන සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය ඒවායේ සංසිඳීමම සැපය කියන අදහසයි ඒ විරාග එයින් වෙන්වීම පිළිබඳ නිවන් පිළිබඳ සංඥාව ඇතන තියෙන මේකම ශාන්තයි ඒතං සන්තං ඒතං පනිතං යදිනං සබ්බ සංඛාර සමතු සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං මේ හැම වචනයක් පාසා තිබෙන්නේ තතහැරීමයි ඒතං සන්තං ඒතං පනිතං මුල් වචන ටික බලනකොට හරි ලස්සනයි මේ ශාන්තයි මේ ප්‍රණීතයි මොකද්ද ප්‍රණීත අපි හිතන දේවල් නෙමෙයි මේ ශාන්තේ ප්‍රණීතය කියලා හිතන්නේ සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සමනය කිරීම සමතේ සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ග උපදී කියලා අපි අල්ලගෙන යම් තාක් දෙයක් කියවනනම් අපේ මමත්වයේ වඩන යම් තාක් දේවල් තිබෙනවා නම් උපදී කියලා කියන අවසාන වශයෙන් කියනකොට මේ පංච පාදානස්කන්ධේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා මම මේ මාගේ කියලා කියන හැම එකක්ම ඒ වගේම Tamanගේ ගේ දොර ඉඩකඩම් යාන වාහන වස්තු සම්භාර මේ හැම එකක්ම උපදී හිතෙන් අතහැරීම මේවා විසිකිරීම විනාශ කිරීම නෙවෙයි හිතෙන් මේවාට තිබෙන ඇල්ලම අතහැරීමයි සබ්බූපදී පටිනිස්සග්ගෝ ඒ වගේම තණ්හාව තණ්හාව තුලින් තමයි අපි මේ සංසාරයේ දිගින් දිගට ගෙන යන්නේ. ඒ තෘෂ්ණාව තෘෂ්ණාව තරම් පෝෂණය කළා නිම කරන්න බැරි දෙයක් නෑ හැමෝම මේ තෘෂ්ණාව ඒ පැත්තෙන් හරියට ගංගාවල් වගේ ගලාගෙන යන ඒ අතට ඒ තණ්හාව ක්ෂය කිරීමය විලා දැමීම තණ්හක්කය ඊළඟට විරාග කියලා කියන්නේ කෙලින්ම අන්නර කියාපු ඇල්ම භවයට ඇති ඇල්ම මේ පංච උපාදානස්කන්ධයට ඇති ඇල්ම ඒව නැති කිරීම එහෙම නැත්නම් වෙනත් වචන කියනවා නිවනමයි එතන උපරිම වශයෙන් බලනකොට පංච උපාදානස්කන්ධය අතහැරි අවස්ථාවක් විරාග නිරෝධ නිරෝධය කියන්නේ අර ඒක පැත්තකින් බලනකොට භව නිරෝධයක් මේ සසර දුක් කෙලවර කිරීමයි මේ භවයෙන් මිදුණු මේ භවයෙන් මිදීම මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂ කරගත්ත හැක්කක් හැටියට බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළේ භව නිරෝධෝ නිබ්බාණං කියලා. ඒක බොහෝ දිනාට හිතා ගන්නත් අමාරුයි. භවයේ පතන නිසා අපි නැවත නැවත උපදින්නේ. කොච්චර මේ සසර දුකයි කියලා කිව්වත් අපි පතන්නේ යම් කිසි අපි මමයේ මාගේ කියන හැඟීම තියෙන තාක් ලෝකයා භවයක් පතනවා. උපාදානයේ තියෙන තාක් භවයේ තිබෙනවා කියලා කියන්නේ ඒකයි. අල්ලා ගැනීමක් තියෙන තාක් ඒ අල්ලා ගැනීමට ගොදුරු වෙන යම් කිසි තැනක අපි මේ හිත රඳවගෙන ඊළඟට එතනින් නැවත උත්පත්තියක් ලබනවා. ඒක ඒ ටික විසඳෙන්නේ කර්මයෙන්ුයි. ඉතින් මෙන්න මේ මේ ප්‍රශ්නය නිසායි ලෝකයා හිතුවට මොකද මේ ඇත්ත වශයෙන් ඉපදීම පහසුයි ඉපදීම නැති කිරීම අපහසු. එතකොට ඉපදීම දුකක් නම් අපි කරන්න තියෙන ඉපදීම නැති කිරීමයි. ඒකට කාරණ වෙනකල් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ අර උපාදාන කියලා කියන හිතින් අල්ලා ගැනීම. ඒ නැතිකල අවස්ථාවේ භවයක් නැති වෙන්නේ. ඉතින් මේ ඒක මෙලොවම කළ හැකි බවක් බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙනවා කිසිම ශාස්ත්‍රවරයෙක් දක්වු නැති ආකාරයට අර නිවන්සිත කියලා කියන්නේ ඒකයි යම් අවස්ථාවක මේ වායේ ආදීනව දැකලා ආදීනව දැකීම තුලින් සිත මෑත් කරගන්න විරාග කියලා කියන්නේ ඒකයි සිත මෑත් කරගෙන මෑත් කරගත්තු අවස්ථාවේ කෙරෙකුට පෙනෙනවා අර Nirodha සපතක් හැටියට නිරන්තරයෙන්ම මේ සංස්කාරයේ ස්වභාවය ඇතිවීමත් නැතිවීමත් සමුදයවයි උදයබ්බ වෙනොයිකුත් වචන වෙන්නේ කියන්නේ සමුදය නිරෝධ ඇතිවීමත් නැතිවීමත් මේ සංස්කාරයන්ගේ ස්වභාවයයි. නමුත් ලෝකියා තණ්හාව නිසා නැවත ඉපදීමේ ප්‍රාර්ථනාවෙන් පූර්ණෝ භාවිකා කියලා කියනවා. ඒ තණ්හාවේ ස්වභාවය නැවත භවයක් පතන එකමයි. තණ්හා පූර්ණෝ භාවිකා කියලා කියනවා. ඒ වගේම නන්දි රාග සාගත මේ තණ්හාවේ ස්වභාවය ඒ තන සතුටු වෙන ඇලෙන ඒ ස්වභාවය තිබෙනවා. తත්‍ර తත්‍රාභිනන්දිනී ඒ තැන් වල සතුටු වෙනත් විටක මෙතන තව විටක තව තැනක ඒ විදිහට තනින් තන පණමින් මේ තණ්හාව තෘප්තිය සොයනවා. එතකොට තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා අභිනන්දිනී තණ්හාවමයි මේ පුනර්භවයක් ඇති කරන්නේ නැවත භවයක් ඇති කරන්නේ. ඒ වගේම අර කියාපු ඇලීම් සතුටු වීම කියන ලක්ෂණයේ තණ්හාව තුල තිබෙනවා. ඒ තැන සතුටු වෙනවා. අන්න ඒ තණ්හාව ශේකල අවස්ථාවයි බුදුරජාණන් වහන්සේ තණ්හක්ඛයෝ ඇතම් තැන කියන තණ්හක්ඛයෝ තණ්හාවම තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං කියලා කියුවේ තණ්හාව ක්ෂය කිරීමම තමයි Nirodha ඒ තුලින් අර මෙතෙක් සමුදය පැත්තට හිත යොමු කළ පුද්ගලයා නැවත නැවත ඇතිවීමට ඇතිවීමක් පැතූ තැනැත්තා Nirodhe සපත දුටු අවස්ථාවේදී ඔන්න අන්න ඒ අවස්ථාව තමයි නිවීම. එතකොට මේ ගින්නක් පැතිරෙන අවස්ථාවේ අර උපාදාන කියලා කියන දරවලටත් ගින්නක් පතුරන්න නම් අපි උපාදාන දර දාන්න ඕන. දර දාන්න දාන්න ගිනි පැතිරෙනවා. එතකොට ගින්න නිවන්න බලාපොරොත්තු වුණත් අපි දර දානවා නම් ගින්න නිවන්න බලාපොරොත්තු වුණත් කොයිතරම් අපි ඒවට දර දානවා නම් එතකොට ගින්න වැඩෙනවා මිසක් නිවෙන්නේ නැහැ. ඒකට එකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන අනුපාදාන. උපාදාන කියලා කියන ඉන්ධන ද්‍රව්‍ය ඉවත් කරන්නයි කියලා කියනවා. ඒක අර භාවනාමය වශයෙන් සිත දියුණු කරන අවස්ථාවේ මේ සංසාරයේ සංස්කාරයන්ගේ ඒ යථා ස්වභාවය වැටහුණු අවස්ථාවේ හරියට අර මලකුණක් කාගේ හරි කර උඩ දැම්මහම ඒක එකපාරටම හිරිකිතකින් අතහරින්න වගේ හිත හිතට එපා වීමක් වෙනවා බරපතල එපා වීමක් තුලිනෝ මේ අතහැරෙන්නේ. ඒකට ඒකට ඕන කරන ඒකට පෝෂණය වන්න නම් අන්නර බුදුරජාන් වහන්සේ දක්වා වදාළ ආකාරයට යථාභූත ඥානෙ තිතතු වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට අදාළව අපේ සිතුම් පැතුම් පවත්වන්න ඕන. එහෙම පැවතු අවස්ථාවේ මෙතෙක් සංසාරයේ හැම දෙනෙක්ම නැතිවීම දකින්න අකමැති ඒ වරණට ඇති කිරීමයි ඇති කිරීමට හේතුව දන්නේ. මේ පින්නතුන් තම තමන්ගේ ජීවිත ගැන හිතා බැලුවත් මේ තමන්ගේ ශරීරයෙන් පිට වෙන දේවල් අපද්‍රව්‍ය අපද්‍රව්‍ය දිහා බලන්නේවත් නැහැ. ඒ වෙනකොට අමුද්‍රව්‍ය දව දවන් මේ මේක දැරග ගන්න බලනවා. අපගේ ඇඳුම් පැළඳුම් ආභරණ ආදී ගැන හිතුවත් ඒවා පරණ වෙනකොට ඒවා කසල කොට දාලා අලුත් අලුත් ඒවා ගන්නවා. කාප්පු සවාරි යනවා මිසක් ඒවාට ගිය කල දසාව, ඒ මෙතෙක් පාවිච්චි කරපු දේවල් වල අනිත්‍යතාවය ඒවට හිතේ යවෙන්නේ නැහැ. අන්නේ මේ අපි නොයෙකුත් උපමා වලින් කිව්වේ අන්න අර සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය බුදුරජාණන් වහන්සේ මතු කර දෙන්නේ. ওই Nirodha දැකීමට ලෝකයා Nirodha දැකීමට අකමැති සමුදේ පැත්තටයි බලන්නේ. හෙට උදෑසන ඉර පායනවා බලන්නයි කවුරුත් කැමති. ඉර බහිනවා දකින්න කැමති නෑ. අන්නේ නමුත් අපේ අපිට තියෙන්නේ මේ සංසාරයේ මේ ඉර බස්සව ගන්න එකයි. ඒකටයි බුදුරජාණන් වහන්සේ එතකොට ඒකයි අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ නිරන්තරයෙන්ම Nirodha සිහිපත් කරන්න කියලා. ඉතින් Nirodha සිත ගිය අවස්ථාවේ මෙතෙක් නොදැනුණු ශාන්ත බවක් ඒ තුල තියෙන බව රහතන් වහන්සේලා ප්‍රකාශ කරනවා. ඒකයි භව නිරෝධෝ නිබ්බාණං කියලා කියන්නේ. භව නිරෝධේ භවය මෙතනම නිරුද්ධ වුණු අවස්ථාවේ ඒ ශාන්ති ලක්ෂණ නිවාණය කියලා බෝධිනා ප්‍රකාශ කරන ඒ මෙලොවම ඒ නිවන්සුවේ විඳින්න පුළුවන් වෙනවා. ශාන්ත ප්‍රණීත කියලා කිව්වේ ඒතං සන්තං ඒතං පණීතං. මෙම ශාන්තයි මේ ප්‍රණීතයි කියලා කිව්වේ අන්නේ සියල්ල අතහැරි අවස්ථාවක්. එතකොට අපිට මේ එදිනදා ජීවිතයෙන් පටන්ගෙන යතහැරීම උපරිම අවස්ථාවට දිනු කරාම තමන්ගේ සිතටම වැටහෙනවා මේ කිසිවක් අල්ලා නොගත්තු තත්වයක් කිසිවක හිර නොවුණු තත්වයක් විමුක්ත තත්වයක්. ඒකට සසර නිවන කියලා කියන්නේ විමුක්තියයි. සිතේ විමුක්තිය. සිත හැමතිස්සෙම බැඳිලා තියෙන්නේ. දැන් මේ අවස්ථාවේ ඔය සිතවිලි කරදරයක් හැටියට දක්වනවා. තව තව ඒක කොච්චර සියුම් මන්දමින් ඥාන තත්ත්ව ලැබුවත් ඒත් භවයට මොකක් නමුත් සම්බන්ධයක් තියෙනවා. කොතනක හරි ගිහිල්ලා හිර වෙනවා. බ්‍රහ්ම ලෝකේ හරි ගිහිල්ලා හිර වෙනවා. ඔය ඥාන තත්ත්ව ලැබුවත්. එතනත් කරගවි කර කැවි ඉන්නවා බඹරේ වගේ. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ විතරක් පෙන්වුවේ මේකට නියම බෙහෙත මන සංස්කාර වශයෙන් හැම දෙයක් දිහාම බලලා මේවායේ ඇතිවීම නැතිවීම ප්‍රත්‍ය සලකලා බලලා මේක නිරෝධයට හිත යන අවස්ථාවේ අපිට විමුක්තිය ලැබෙනවා. එතකොට මේ පින්නතුන් කල්පනා කරගන්න ඕනේ. මේ අපි කෙටි ගාතාවක් තුලින් අපි එදිනදා ජීවිතත් උපකාර වන්නා වූ එසේම නිවනටත් උපකාර වන්නා වූ කාරණා රාශියක් මේ තුලින් අපි රැස් කරගත්ත මේ වටිනා දවසේ තමන් රකින්න මේ ශීලාදී ප්‍රතිපත්ති තුලින් ඒ දෙන දාන ආදී තුලින් මේ පින්නතුන් නිරන්තරයෙන් මේ සිල් පිළිසෙට එහෙම දාන ආදී දීම සංඝයා වහන්සේලාට ප්‍රත්‍ය පහසුකම් සැලසීම ආදී කටයුතු කරනවා ඒකේ වස්තු වශයෙන් වස්තුකාමීවත් කරන්න උපකාර වෙනවා ක්ලේශකාමීවත් කිරීමට අර කියාපු සිල් රැකීම බණ භාවනා ආදී උපකාර වෙනවා මේ හැම එකක් තුලින් මේ පින්නතුන් මෙතෙක් රැස් කරගත්තු කුසල ශක්තියත් මේ ධර්ම ශ්‍රවණානිසංසය ලබාගත්තු මේ සද්ධා විරසත් සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය බල දිනු කර ගැනීමට උපකාර වෙන යම් ශක්තියින් තිබෙනවා නම් ඒවත් උපකාර කරගෙන හැකිතාකිකමනින් මේ සම්බුද්ධ ශාසනය පරිහානියට කලින් තෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදී උතුම් මමා මහණිවන් සාක්ෂාත් කරගන්න මේ කුසල ශක්තියත් ඒකාන්තයෙන් හේතු වාසනාවල ප්‍රාර්ථනා කරගන්න එසේම තම තමන් නමින් නැසීමේ පරිලෝකියා වූ ඥාතීන් ඇතුළු අවේචේ සිට අකනිට ආදක්වා වූ සීල සත්‍යෝත් මේ ධර්මාශ්‍රම ධර්මදේශනාමය ධර්මාශ්‍රවණය කුසලයේ අනුමෝදන් වීමෙන් ප්‍රාර්ථනීය බුදු කෙනෙක් මම මහණෙනි සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා ගාතාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධන්තු සම්පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං आकाशट्ठा च भूमट्ठा देवानागामयेद्यका पुण्यन्तम् अनुमोदित्वा चिरं रक्षन्तु देशनम् आकाशट्ठा च भूमट्ठा देवानागामयेद्यका पुण्यन्तम् अनुमोदित्वा चिरं रक्षन्तु दुःखपत्ता भय पत्ता भया शोक पत्ता शोका हंतु सापेपि पानी දුක්ඛපතාදි දුක්ඛා භයපතාදි භය සෝකපතාදි සෝකා මුතු සබ්බේ විපාණිනෝ දුක්ඛපතාදි දුක්ඛා භයපතාදි භය සෝකපතාදි සෝකා මුතු සබ්බේ විපාණිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමිපාල සමාගමෝ සතං සමාගමෝ දුයාමි පාණපත්තියා විනා පුඤ්ඤ කම්මේන මාමේ බාර සමාදුනෝ සතං සමාදුනෝ දුර්යා විපාන කරත්‍යා පුඤ්ඤ කම්මේන මාමේ බාර සමාදුනෝ දුර්යා විපාන කරත්‍යා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු तस्माते भवत्वन्तरायो सुखे दीर्घायुको भव भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता सर्वबुद्धां भावेन सदा रोद्धि भवन्ति ते भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता सर्वधर्मानुभावेन सदा सुखि भवन्ति भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता සබ්බ සංඝානුභාවේන සදා සුත්තිමංකතේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡති ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.